කමඨහන වැඩසටහන සමගයි ඔබ හැම දිනම එකතුව සිටින්නේ. මේ භාවනාව සම්බන්ධයෙන් සහ තවත් බොහෝ ධර්ම කාරණාවන් සම්බන්ධයෙන් ඔබට ඇතිවන විවිධ ප්‍රශ්න ගැටලු පිළිබඳව අපට සාකච්ඡා කරන්නට යොමු වෙනවා. අද දවසේදීත් ඒ යොමු වන ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නටයි මේ අවකාශය අප සලසාගන්නේ. පළවෙනි ප්‍රශ්නය හැටියට නාම රූප පරිච්ඡේද ඥානය සහ සත්‍ය පරිග්‍රහ නොවන පැහැදිලි කර දෙන්නට කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප පරිච්ඡේදය කියලා කියන්නේ නාම රූප ධර්මයන් වෙන්කොට ගැනීම කියන එක. ඒ වගේම පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව පරිග්‍රහ කිරීම ප්‍රත්‍ය සමුප්පන්න ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්නතාවය පිළිබඳව පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව පැහැදිලි කර ගැනීම තමයි අපිට මේ නුවණවල් දෙකෙන් ක්‍රියාත්මක වන දේ බවට පත් වෙන්නේ. ඉතින් නාම රූප ධර්මයන් පරිච්ඡේද කර ගැනීම නාම ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණයන් සහ රූප ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණයන් පිළිබඳව ඒ සම්මර්ෂණය කරන්නට හැකියවීම නැවත නැවත මෙනෙහි කිරීම මේ නාම රූප ධර්මයන් පිළිබඳව වෙන්වෙන් වශයෙන් අවබෝධ කර ගැනීම නාම රූප පරිච්ඡේද ඥානයේ බවට පත් වෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ ධිට්ඨි විසුද්ධිය සඳහා නැතිනම් දර්ශනය පිරිසිදු කර ගැනීම සඳහා තිබිය යුතු ඥානයක් හැටියටයි අප දකින්නේ. ඒක විපස්සනා ඥානයක් හැටියටයි සැලකෙන්නේ. එමත් නැතිනම් ධිට්ඨි විසුද්ධිය ඉපදවීමෙහිදී ඊටාම වැදගත් කරන තරුණ විපස්සනාව හැටියට මේ නාම රූප පරිච්ඡේද ඥානය විග්‍රහව තිබෙන්නේ. ඉතින් මෙතනදී නාම රූප පරිච්ඡේදය තුළදී सिद्ध කරන්නේ මේ නාම රූප සම්මිශ්‍ර භාවයකින් හම්බෙන පුද්ගලයේක සත්වයේක කියන මේ පැවැත්ම ඇතුළත තියෙන මේ මනෝභාවයේ දුර වෙන විදිහට රූප ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණයන් සහ නාම ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණයන් පිළිබඳව නුවණින් විමසා බැලීම තමයි सिद्ध කරනු ලබන්නේ. එතකොට ඒ ඒ ධර්මයන්ගේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන ආදී ඒ ස්වභාවයන් පිළිබඳව කෙනෙකුට සම්මර්ෂණය කරන්නට පුළුවන් නම් ඒ ධර්මයේ පිළිබඳව හරියාකාරව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ ධර්මයේ තිබෙන ස්වභාවය පිළිබඳව ආත්පස අවබෝධයක් ඇති වෙනකොට ඒ ධර්මය අන්‍ය ධර්මයන් සමග සම්මිශ්‍ර කොට වරදවා වටහා ගැනීමකටපත් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ආකාරයට නාම ධර්මයන්ගේ ස්වභාවයත් රූප ධර්මයන්ගේ තිබෙන ස්වභාවයත් පිළිබඳව යථාබෝධයකට පැමිණෙන්නට පුළුවන් නම් මනාව තේරුම් ගන්නට පුළුවන් නම් අන්න එතනදී වරදවා අවබෝධ කර ගැනීමකට ලක් වෙන්නේ නැහැ. නාම රූප ධර්මයකට මේ සත්වයේක පුද්ගලයේක වටිනා නොවටිනාදී හැඟීමකින් අපි ඒ ඇසුරු කරන බවකට අපි පෙළඹෙන්නේ නැහැ. ඒ සඳහා තමයි නාම රූප පරිච්ඡේද ඥානය අපිට උපකාර වෙන්නේ. ඉතින් නාම රූප පරිච්ඡේදයේ පිළිබඳව අපි විශේෂයෙන් සලකා බලනකොට අපිට එතනදී ඇතිවන්නට ඕන දේ තමයි අර මුලින් සඳහන් කළා වගේම මේ නාම රූපාදී ධර්මයන්ගේ තිබෙන ඒ ස්වභාව ලක්ෂණයන් පිළිබඳව අවබෝධය. ඉතින් මේකෙදි අපිට ඉස්සෙල්ලම සිද්ධ වෙනවා මේ ධර්මයන් පිළිබඳව හොඳින් ඉගෙන ගන්නට ධර්මයන් පිළිබඳව හොඳින් දැනගන්නට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුරූපීව. ඉතින් ඒ ධර්මයන්ගේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන ආදී වශයෙන් ඔබට ඒ පිළිබඳව විමසා බලන්නට පුළුවන් නම් ඒ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව ඉගෙන ගන්නට පුළුවන් නම් ඔබේ ධර්මය මනාකොට අධ්‍යයනය කළා වෙනවා. ඒ නිසා එය එසේ තේරුම් ගැනීම ඔබේ නාම රූප පරිච්ඡේද ඥාණයට උපකාර වෙනවා. ඊට පස්සේ සම්මර්ෂණය කරනකොට ඔබට එහි පවතින ස්වභාවය වෙන්වෙන්ව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒක වෙන් වෙන් කරගන්නට නොහැකි වුණාට පස්සේ තමයි මේ ඝන සංඥාවන්ගෙන් අපිට වැසී ගිහිල්ලා ඒ ධර්මයන් වෙන්කොට නොගන්නාකම නිසා අපිට ඒක නොදන්නා තැනක තැනක් බවට පත් වෙන්නේ. දැන් යම් කිසි පිරිසක් ඉන්න තැනකට අපි ගියාම අපි නොදන්නා පිරිසක් ඉන්නකොට ඒක සමස්තයක් විදිහට අපිට පිරිසක් නොදන්නා පිරිසක් විදිහට ඇසුරු වෙනවා. හැබැයි අපිට ওই අතර හොඳින් ඉතාම හොඳින් දන්නා කීප දෙනෙක් අපි දැක්කොත් මොකද වෙන්නේ? අපිට මේ පුද්ගලයන් පිළිබඳව මේ ඉන්නේ මේ අහවල් පුද්ගලයා මේ ඉන්නේ මේ කෙනා කියලා අපි හොඳින් වෙන්කොට ගන්නට පුළුවන්කම තිබෙනවා. හොඳින් අපිට ඇසුරු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට අර නොදන්නා පිරිස අතර අපිට දන්නා පිරිස විශේෂ වෙනවා. අන්න ඒ වගේ මේ නාම රූප ධර්මයන් පිළිබඳව නොදන්නා කෙනෙකුට විපස්සනා මානසිකාරයක් පවත්වාගෙන යන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔහුට ඒ නාම රූප ධර්මයන් පිළිබඳව ඇති කරගන්න අවබෝධය ප්‍රධාන ලෙසම උපකාර කරනු ලබනවා. ඒ නාම රූප ධර්මයන් පිළිබඳව විපස්සනා මානසිකාර්යය පවත්වන්නට. ඉතින් ඒ නිසා දන්නා අය හඳුනා ගන්නවා වගේ තමන් ඉගෙනගත්ත, තමන් දැනගත්ත, තමන් තේරුම් අරගත්ත, ඒ කියන්නේ පුරුදු කරපු ඒ දහම් පරයයන්ට අනුරූපීව ඒ නාම රූප ධර්මයන් පිළිබඳව විමසා බලනකොට Tamante නාම රූප ධර්මයන් හඳුනා ගන්නට පහසුවෙන් පුළුවන්කම තිබෙනවා. අන්න ඒ පහසුවෙන්ම නාම රූප ධර්මයන් වෙන්වෙන් වශයෙන් තේරුම් ගැනීම තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා ධර්මයේදී සඳහන් වෙන්නේ. ඉතින් පච්චේ පරිග්‍රහේ ඥානය කියලා කියන්නේ ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව පරිග්‍රහණය කිරීම. එතකොට පච්චේ පරිග්‍රහේ ඥානය පිළිබඳව ඔබට විමසා බලනකොට ප්‍රධාන වශයෙන්ම කරුණු දකින්නට පුළුවන්කම තිබෙනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණයේදී පච්චේ පරිග්‍රහේ ඥානය පිළිබඳව පැහැදිලි කරන තැන්වලදී ධම්මට්ඨිති ඥානය තමයි ඥානයක් හැටියට එතනදී පැහැදිලි කරන්නේ. ඒ නිසා පච්චේ පරිග්‍රහේ ඥානය කියලා කියන්නේ ධම්මට්ඨිති ඥානයට. ධර්මස්ථිතින් ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව කරන නුවණක් විදිහට පවත්තර නුවණක් විදිහට තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතනදී සාකච්ඡා කරන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව. පටිච්චසමුප්පාදයේ පිළිබඳව අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා. සංස්කාරය විඥාණයට ප්‍රත්‍ය වෙනවා. මේ ආදී ලෙස පටිච්චසමුප්පාදයේ පිළිබඳව එක එක අංගයක් අංගයක් පාසා වෙන වෙනම එහි ප්‍රත්‍යතාවය සහ ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්නතාවය පිළිබඳව සාකච්ඡා කරනවා වගේම පටිච්චසමුප්පාදයේ බෙදා දැක්වීම වශයෙන් ආකාර 20ක් වශයෙන් බෙදා දක්වනවා සංදි තුනකට බෙදා දක්වනවා කාල තුනකට බෙදා දක්වනවා මේ ආදී ලෙස ඒ විභජනය පටිච්චසමුප්පාද ධර්මයේ විභජනය කරන ආකාරයන් පිළිබඳව පරිග්‍රහණය කිරීම තමයි පච්චය පරිග්‍රහයේ ඥානය කියලා කියන්නේ. ඉතින් මේ ඥාන දෙක ඊටාම වැදගත් ධර්ම මනස්කාරයන් පවත්වන කෙනෙකුට තමන්ට මේ සත්පුද්ගල භාවයේ දුරු කරගෙන විපස්සනා මානසිකාරයකට බැස ගැනීම සඳහා මේ නාම රූප පරිච්ඡේද ඥානයත් පච්චේ පරිග්‍රහේ ඥානයත් ඊටම වැදගත් වෙනවා මේ කොටස් දෙක ඔස්සේම ඔබට විපස්සනාවට ප්‍රවේශය සලසා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ වගේම අපිට ඊළඟ ප්‍රශ්නය හැටියට හම්බ වෙනවා එය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු මඟ කුමක්ද කියන එක ගැන. ඉතින් නාම රූප පරිච්ඡේද ඥාණයට තියෙන මඟ තමයි පැහැදිලි කළේ. එය ඉස්සෙල්ලා ඔබත් අහලා දැනගන්නට ඕන හොඳින් ඒ කරුණු කාරණා විමසා බලන්නට ඊට පස්සේ යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම තුළ ඒ ඒ ධර්මයන් වෙන් කරගැනීමේ සම්මර්ෂණය කිරීම ආරම්භ කරන්නට ඕන. පච්චේ පරිග්‍රහේ ඥානයත් අපිට මේ සත්පුද්ගල භාවයේ දුර වෙන විදිහට අපි යෝනිසෝ මනසිකාරය තුළ උපදවා ගැනීම තමයි සිද්ධ කරන්නට ඕනේ. උපදවා ගැනීමට අපි ඒ කාරණාවන් පිළිබඳව තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඉතින් ඒ පිළිබඳව බොහෝ දේශනාවන් සිද්ධ වෙලා තියෙනවා. පච්චේ පරිග්‍රහී ඥානාදී පිළිබඳව ඒක වෙනම සාකච්ඡා කරන්නට ගියොත් වෙනම දේශන මාලාවක් විදිහට කරන්න වෙන දෙයක්. මොකද පටිච්චසමුප්පාද ධර්මය වෙන වෙනම වෙන වෙන ආකාරයකින් බෙදා දක්වන නිසා. ඉතින් ඒ පිළිබඳව අපිට මානසිකාරයේ පැවැත්වීම යෝනිසෝ මානසිකාරයේ පැවැත්වීම කියන තැනින් ඔබට ඒ ඥානය උපදවා ගැනීමට අවකාශය සලසා ගන්නට පුළුවන්කම තිබෙනවා. මෙනෙහි කිරීම ආරම්භ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඔබට එය වඩා සකාරණව විමසා බලන්නට පුළුවන් පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි ධම්මට්ඨිති ඥානය පිළිබඳව විමසා බැලීම තුළ ධම්මට්ඨිති ඥානයම තමයි පච්චේ පරිග්‍රහේ ඥානය කියලා හඳුන්වනු ලබන්නේ. ඊට පස්සේ විමසනවා සාවින්හස ශාකවලට රූප ජීවිතේන්ද්‍රිය රූපයේ තිබෙනවාද ඒ ඒ ශාකවල ලක්ෂණ නොනැසී පවත්වා ගැනීම සිදුවන්නේ රූප ජීවිතේන්ද්‍රිය මගින් නොවේද කියලා පැහැදිලි කරලා දෙන්නට කියලා. ඇත්තටම රූප ජීවිතේන්ද්‍රිය පිළිබඳව විමසා බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා ධම්මසංගණි ප්‍රකරණයේහි ඒ රූප ජීවිතේන්ද්‍රය පිළිබඳව පවත්නකොට ඒ රූපී ධර්මයන්ගේ ආයු, තිති, ආපන ලක්ෂණය. ඒ කියන්නේ රූපී ධර්මයන්ගේ පැවැත්ම, රූපී ධර්මයන්ගේ ආයුෂය, ස්ථිතිය මේ දේවල් සකස් කරලා දෙන්නේ ඒ කොටින්ම පවතිනවා කියන එක සකස් කරලා දෙන්නේ රූපී ධර්මයන්ගේ උපදින ජීවිතේන්ද්‍රිය රූපේ නිසා කියලා පැහැදිලි කරලා දෙනවා. හැබැයි මේ පිළිබඳව විග්‍රහ කරනකොට පසුව අටකතා ටීක ආදිය තුළ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ජීවිතේන්ද්‍රයේ රූපය කියන එක අදාළ වෙන්නේ කම්මජ රූපයන් සමවේදීමත් එක්ක කියලා. කර්මයෙන් උපදින උපදවන කම්මජ රූපයන් හා සමග තමයි ජීවිතේන්ද්‍රයේ රූපය යෙදෙන්නේ. බාහිර ඍතුවත් එක්ක උපදින තැනක යෙදෙන බව අපිට දකින්නට පුළුවන් කමක් නැත්තේ. එනිසා ඍතු සමුත්ථානිත රූප විදිහට තමයි බාහිර තියෙන ශාඛ මේ ගස්කල් ආදී තැන්වල පවා හඳුන්වන්නේ ඍතු සමුත්ථානිත රූප හැටියට. එතකොට ඒ දේවල් දක්වන්නේ නැහැ ආහාරජ රූප වශයෙන්. දැන් ගහකොත් පොළවේ ඕජාසාරය අරගෙන තමයි වැඩෙන්නේ. හැබැයි ඒක ඕජාසාරය අරගෙන වැඩුණා කියන එක තුළ එතනදී දක්වන්නේ නැහැ ඒක ආහාරජ රූපයෙන් යැපෙනවා කියලා. ඒ වගේම එතන කර්මජ රූප කලාපයන්ගේ පහළවීමක් නැති නිසා එතන දක්වන්නේ නැහැ. එතන ජීවිතේන්ද්‍රයේ රූපේහි පැවැත්මක් තියෙනවා කියන එක පිළිබඳව දක්වන්නේ නැහැ. හැබැයි ඇතම් අවස්ථාවලදී මේ රූප ජීවිතේන්ද්‍රය එතනක උපදිනවා කියන එක පිළිබඳව විවිධ මති මතාන්තර සහ අදහස් වලදී සාකච්ඡාවට බඳුන් වුණ තැන් තියෙනවා. ඒ කියන්නේ ගස් ආදී දේවල් තුළ, ශාක ආදී දේවල් තුළ ඒ ක්‍රියාත්මක වන ලක්ෂණයන් පිළිබඳව විභාවනය කරමින් ඒ රූපී ධර්මයන්ගේ පවත්නා ජීවිතේන්ද්‍රිය ස්වરૂපයක් හැටියට පැහැදිලි කරන තැනුත් තියෙනවා. ඉතින් ධර්මයේහි පැහැදිලි කරනකොට පැහැදිලිවම අභිධර්ම පිටකයේහි ධම්ම සංගණික ප්‍රකරණයේහි පැහැදිලි වෙන්නේ රූපී ධර්මයන්ගේ ඒ යම් කිසි අවශ්‍යයක් ස්ථිතියක් පැවැත්මක් ඒ පාලනයක් තියනවා නම් අන්න ඒ දේ සිද්ධ වෙන්නේ මේ රූප ජීවිතේන්ද්‍රිය යෙදීම නිසායි කියලා. ඒකට ඒක බෙදා දැක්වීමේදී තමයි ඒක කර්මජ රූපයන්ට අදාළව ජීවිතේන්ද්‍රිය රූපය ගැන කතා කරන්නේ කර්මජ රූප කලාපත් එක්ක තමයි ජීවිතේන්ද්‍රිය රූපය යෙදෙන්නේ කියන තැනකින් ඒ පිළිබඳව සාකච්ඡා කරී තියෙනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපිට ඒ විදිහට පැහැදිලි කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව තිබෙන මතිමතාන්තරත් එක්ක කිව්වේ කෙනෙකුට ඒ පිළිබඳව තේරුම් ගැනීමේ පහසුව සඳහා ඉතින් වඩාත්ම රූප ජීවිත ඉන්ද්‍රිය පිළිබඳව කතා කිරීමේදී ඒ නිසා අපි ඒක කම්මජ රූපාදී සමග ඒ පවත්නා රූප ජීවිත ඉන්ද්‍රිය පිළිබඳව කියන අදහස අපිට ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපිට ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා සද්ධානුසාරී සහ ධම්මානුසාරී පුද්ගලයන්ගේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කර දෙන්නට කියලා. සද්ධානුසාරී පුද්ගලයෙක් කියලා කියන්නේ සද්ධා ඉන්ද්‍රිය අධිමත්ත කරගෙන සද්ධා ඉන්ද්‍රිය මූලික කරගෙන මාර්ගයේ උපදවන මාර්ගයේ උපදවාගත්ත කෙනෙකුට. ධම්මානුසාරී පුද්ගලයා කියලා කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය අධිමත්ත කරගෙන ප්‍රඥා ඉන්ද්‍රිය මූලික කරගෙන මාර්ගයේ උපදවාගත්ත කෙනෙකුට. එතකොට ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම දෙකක්. ඒකෙදි කියන්නේ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය තියෙන කෙනාට ප්‍රඥා ඉන්ද්‍රිය නැති වුණා හෝ ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන කෙනාට ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැති වුණා කියන එක නෙමෙයි. ශ්‍රද්ධාව මූලික කරගෙන එයා ඇදහිීම එතන තියෙන නිශ්චලව පිහිටීම මූලික කරගෙන තමයි මාර්ගය උපදවන්නේ. ප්‍රඥාව කෙනා යා ඇදහිම් වශයෙන් නෙමෙයි. එයා කෙලින්ම ප්‍රඥාවෙන් අත්දැකීමෙන් මාර්ගයේ ඉපදවීම සිද්ධ කරනවා. එතකොට ශ්‍රද්ධාව ඉන්ද්‍රිය තමයි සද්ධායින් සද්ධානුසාරී පුද්ගලයාට මුල් වෙලා තියෙන්නේ මාර්ගය උපදවන්නට. ධම්මානුසාරී පුද්ගලයාට මුල් වෙලා තියෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන මාර්ගය උපදවන්නට පියවර තැබීමක් නෙමෙයි. මුල් කරගත්ත ප්‍රධාන කරගත්ත ඉන්ද්‍රියානුව තමයි මේ පුද්ගලයා දෙන්න නම් කරන්නේ. එතකොට ශ්‍රද්ධානුසාරී පුද්ගලයාත් එයාට ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාවමනේ මාර්ගය උපදවනවා කියලා කියන තැනදී ප්‍රධාන වෙන්නේ. එයාටත් ඒ හා සමානව ප්‍රඥාව තියෙනවා. ධම්මානුසාරී පුද්ගලයාටත් ඒ හා සමානව ප්‍රඥාව තියෙනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැතුව නෙමෙයි. එයාට අවිච්ඡ ප්‍රසාදයටපත් වීම නේ මාර්ගයේ ඉපදීම කියලා කියන්නේම. ඒ නිසා එයාට ශ්‍රද්ධාව තියෙනවා. හැබැයි ප්‍රධාන කරගත්ත ඉන්ද්‍රිය මාර්ගයේ ඉපදවීම සඳහා මූලික කරගත්ත ඉන්ද්‍රිය බවටපත් වෙන්නේ සද්ධානුසාරී පුද්ගලයා සද්ධා ඉන්ද්‍රිය. ධම්මානුසාරී පුද්ගලයා මූලික කරගන්නේ ප්‍රඥා කියන ඉන්ද්‍රිය. එතකොට ඒ ඉන්ද්‍රිය වේමත්තතාවය අනුව තමයි මේ පුද්ගලයා දෙන්නා මේ විදිහට පුද්ගලයන් දෙදෙනෙක් හැටියට නම් කරනු ලබන්නේ. එහෙම නැතුව පුද්ගලය දෙන්න වෙනම නම් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. පුද්ගලය දෙන්න මේ විදිහට නම් කරනු ලබන්නෙම ඒ පුද්ගලය දෙන්නගේ තියෙන ඉන්ද්‍රියන්ගේ අධිමත් භාවය නිසා අධිමත් භාවය කියලා කියන්නේ ඉන්ද්‍රිය ප්‍රධාන කර ගැනීම කියන මූලික කර ගැනීම කියන එක. එතකොට ඒ ශ්‍රද්ධාව මූලික කරගෙන කෙනෙක් මාර්ගය උපදවනකොට ඒ පුද්ගලයා ශ්‍රද්ධානුසාරී පුද්ගලයෙක් හැටියට ගන්නවා. ඒ වගේම ප්‍රඥාව මුල් කරගත්ගෙන මාර්ගය උපදවනකොට ඒ පුද්ගලයා ධර්මානුසාරී පුද්ගලයෙක් හැටියට සංග්‍රහ කරනවා නැතිනම් හඳුන්වනු ලබනවා. එත ඒ තැන් දෙකේදීම කොයි වෙලාවකවත් එක පුද්ගලයෙකුට අනිත් ඉන්ද්‍රිය නැහැ කියලා එහෙම නෙමෙයි කියන්නේ. ඒ පුද්ගලය දෙන්නම එක හා සමානවම ප්‍රඥාවන්තයි, එක හා සමානව ශ්‍රද්ධාවක් තියෙන හැබැයි අදිමත්ත කරගෙන තියෙන්නේ. මූලික කරගෙන තියෙන්නේ, ප්‍රධාන කරගෙන තියෙන්නේ මාර්ගයේ උපදවන්නට ඒ ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය ධර්මය. එතකොට ඒ ඒ දේ මූලික කරගත්තේ හිතේ තිබෙන ස්වභාවය ඒක මාර්ගයේ ඉපදුවාට නැති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඒ මුල් කරගත් ඉන්ද්‍රිය නාමයෙන් ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියන ඉන්ද්‍රිය නාමයෙන්ම ඒ පුද්ගලයෝ දෙන්නව හඳුන්වනු ලබනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට දුක්ඛාර සත්‍යයට සහ පංච උපාදානස්කන්ධය සහ විපාක පංචස්කන්ධයද ඇතුළත් නේද? දුක්ඛාර සත්‍යයට පංච උපාදානස්කන්ධය සහ විපාක පංචස්කන්ධය ඇතුළත් නේද කියලා ප්‍රශ්නයක් යොමු වෙනවා. එසේනම් දුක්ඛාරය සත්‍ය යනු සංකත දුක්ඛ ලක්ෂණයන්නේ පැවසීම නිවැරදිද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්නට කියලා. ඇතෙම දුක්ඛාරය සත්‍යයට පංච උපාදානස්කන්ධය සහ විපාක පංචස්කන්ධය ඇතුළත්. දුක්ඛාරය සත්‍යයට පංච උපාදානස්කන්ධය සහ විපාක පංචස්කන්ධය කියන මේ දෙකම ඇතුළත්. මොකද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ සංකත ධර්මයක්. ඒ වගේම විපාක ස්කන්ධ පංචකය කියලා කියන්නේ සංකත ධර්මයක්. පංච උපාදානස්කන්ධය කියලා කියනකොට මේ විපාක ස්කන්ධ ටිකම සාස්ව උපාදානීය බවට පත් වෙනකොට කියන්නේ ආශ්‍රව සහිත කෙනෙකුට ඇසුරු වෙනකොට ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙන නිසා ඒක ශාස්ත්‍රෝ ධර්මයක් හැටියට කතා කරනවා ඒකම පංච උපාදානස්කන්ධයක් කියලා කියනවා. විපාක ස්කන්ධ ටිකම දැන් විපාක ස්කන්ධ ටිකේ අපි දන්නවා කෙලෙසෝ ආශ්‍රව හෝ එතන යෙදීමක් ඇත්තේ නැහැ. හැබැයි ඒ විපාක ස්කන්ධ ටික ළඟ නුවණ උපදින්නෙත් නැහැ. එහෙනම් නුවණ කෙලඹ සිටි චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් නැති කෙනෙකුට විපාක ස්කන්ධ ටික හම්බ වෙන්නේ සත්පුද්ගල භාවයෙන් යුක්තව. විපාක ස්කන්ධ ටික සත්පුද්ගල භාවයකින් හම්බ වෙන නිසා ආශ්‍රෝපාදානයෙන් ඇසුරු වීම තියෙනවා විපාක ස්කන්ධ ටික. ඒ නිසා තමයි ඒවා ආශ්‍රව නැහැ හැබැයි සාසවයි. උපාදාන නැහැ හැබැයි උපාදානීයයි. මේ උපාදානය සහ ආශ්‍රව ටික පවත්වගෙන යන්නේ හිත දේවල් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රත්‍යජන කෙනෙක් සම් ඇසුරු වෙනකොට යාට අර විපාක ස්කන්ධ ටිකම පංච උපාදානස්කන්ධය කියන සංග්‍රහයට යනවා. විපාක ස්කන්ධ ටිකත් පංච උපාදානස්කන්ධේ කර්ම වශයෙන් සකස් කරගන්න ටිකත් පංච උපාදානස්කන්ධෙමයි. ඇයි හැම එකක්ම ආශ්‍රව සහ උපාදානයන්ගෙන් ඇසුරු වන ගතියෙන් යුක්ත නිසා. ඒකට යම් තැනක ආශ්‍රව සහ උපාදාන ඇසුරු වෙන්නේ නැත්නම් ආශ්‍රව උපාදාන ටික දුරු කරගත්ත කෙනෙකුගේ මට්ටමින් ඒ දුරු කරගන්න තැනක ස්කන්ධ ඇසුරු වෙනවා මිසක ආශ්‍රව උපාදාන සහිත මනසක් තියෙන කෙනෙකුට අර විපාක ස්කන්ධ ටික ස්කන්ධ කියන නමින් හඳුන්වන්නේ නැතුව පංච උපාදානස්කන්ධ කියන නමින්ම හඳුන්වනවා. ඒ එතන උපාදානයේ යෙදෙන නිසා නෙමෙයි. එයාට විපාක ස්කන්ධ ටික ඇසුරු වෙන්නෙම ආශ්‍රෝපාදානයන්ගෙන් නිසා. ආශ්‍රෝපාදානයන්ගෙන් අරමුණු කරන නිසා. එතකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියනවා ඒ විපාක ස්කන්ධ ටික කොහොම සංකත ධර්ම. සංකත ධර්මයක්. ඒවා හේතු නිසා හටගන්නේ. පංච උපාදානස්කන්ධය කියන එක අපි කර්ම අවස්ථාවයි කියලා වෙන් කරගත්තත් ඒක උපදින්නේ සංකත ධර්මයක් හැටියට. ඒක උපදින්නේ පංච උපාදානස්කන්ධය උපදින්නේ හේතු ප්‍රත්‍ය නිසා. ඒ නිසා විපාක ස්කන්ධ ටිකත් සංකත දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. පංච උපාදානස්කන්ධය කියන එක සංකත දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධේම දුකයි. එනම් මේ කර්ම මට්ටමේ යෙදෙන සිත්තික නේද මේ දුකයි කියලා දේශනා කළේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නෑ ආශ්‍රෝපාදාන සහිත මනසක යෙදෙන කෙනෙකුට ඇසුරු වෙන කෙනෙකුට විපාක ස්කන්ධ ටික කතා කරන්නේ පංච උපාදානස්කන්ධයක් හැටියට. එයා ජීවත් වෙන්නේම පංච උපාදානස්කන්ධයක් මත. එයා පවතින්නේම පංච උපාදානස්කන්ධයක් අනුව. පංච උපාදානස්කන්ධයෙන් මිදීම කියන එකක් එයාට අයිති නැහැ. එයාගේ භූමිය ඇතුළේ එහෙම එකක් ඇත්තේ නැහැ. මොකද ආශ්‍රව උපාදාන සහිත බව ඔහුගේ මනසේ තියෙනවා නම් ඒ ආශ්‍රව උපාදානයන්ගෙන් අර ස්කන්ධ ධර්මය ඇසුරු කිරීම කියන එක යෙදෙනවම තමයි. එහෙනම් එනිසා මේ දේවල් ආශ්‍රව උපාදාන සාස්ව උපාදානීය ධර්ම පංච උපාදානස්කන්ධයක් බවට ඒ ධර්මයවපත් වෙනවම. එතකොට ඒ පරිහරණය කිරීම කියන එක ඒ ඒ දේවල් පරිහරණය කිරීම කියන එක පංච උපාදානස්කන්ධයක් පරිහරණය කිරීම කියන එක ඔහු අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා. ඒ කියන්නේ දුක්ඛාරය සත්‍ය පරිහරණය වෙනවා කියන එක නැතිනම් එතන දුක පරිහරණය වෙනවා කියන එක. පංච උපාදානස්කන්ධා දුක්ඛා කියනකොට දුකේ පැවැත්ම ගැන කතා කරන්නේ. උදෙක්මර කර්ම මට්ටම ගැන විතරක් කතා කරලා නෙමෙයි විපාක ස්කන්ධ ටිකක් දුක්ඛාරය සත්‍ය ඇතුළත තමයි සංග්‍රහ කරන්නේ. ඒ ඒක පංච උපාදානස්කන්ධයහිලා සංග්‍රහ වෙන නිසා. ඒ නිසා ඒක ගැටලුවක් නැහැ. සංකත දුක්ඛ ලක්ෂණය. යම් තැනක තියෙනවා නම් ඒක දුකයි කියන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ පංච උපාදානස්කන්ධය සහ අර විපාක ස්කන්ධ ටික කියන එකත් ඒකත් පංච උපාදානස්කන්ධයම තමයි ඒ සියල්ලම මේ සංකත භවෙන් යුක්ත නිසා. ඒකට මේ කාරණාව ඔබ මම හිතනවා වඩාත්ම નિරවුල් කරගන්නට ඕනේ. දැන් අපි දන්නවා විපාක ස්කන්ධ ටික කියලා කියන්නේ කර්ම හෝ කෙලෙස් හෝ නැති තැනක්. හැබැයි කර්ම කෙලෙස් නැහැ කියලා කියන්නේ එතන නුවණ උපදින්නෙත් නැහැ කියන එක. එහෙනම් ඇයි ඒකට අපි පංච උපාදානස්කන්ධ කියලා මේ සාසෝ උපාදානීය කියන වචන දෙකකින් මේක පාවිච්චි කරන්නේ? එතන ආශ්‍රව නැතුව. පින්නතුනේ ඒක එතන ආශ්‍රව යෙදෙන්නේ නැති තැනක් වුණාට සාමාන්‍ය ප්‍රසජන කෙනෙක් එහෙමත් නැතිනම් ඒ මිදුන කෙනෙකුට නොවි මේ ආශ්‍රෝපාදාන සහිත මනසක් තියෙන කෙනෙකුට ඒ ආශ්‍රෝපාදාන පවත්න්නේ මොකක් මතද මේ විපාක ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසානේ එයාට ලෝකේ ගොඩනගෙන්නේ ඒ කියන්නේ විපාකයේ ස්කන්ධ ටික මත තමයි යා මේ ලෝකේ ගොඩනගලා තියෙන්නේ. ඒක ඇත්ත නොදන්නා අවිද්‍යාදී ආශ්‍රව ධර්මයන්ගෙන් ඒ ධර්ම ටික අරමුණු කරන නිසා, ඇසුරු කරන නිසා තමයි පේන, ඇහෙන, විඳින, දැනගන්න දේවල් පැත්තෙන් ලෝකේ තියනවා කියන මේ හැඟීම, මේ දේ පැවැත්ම අපිට නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ආශ්‍රවයන්ට අරමුණු බවටපත් වෙන්නේ, උපාදානයන්ට අරමුණු බවටපත් වෙන්නේ ආශ්‍රව උපාදානයන්ගේ මේ පැවැත්ම බවට පත් වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් ආශ්‍රව උපාදානයන්ගේ පැවැත්ම බවට සම්පූර්ණයෙන්ම පත් වෙන්නේ අර පවතින ස්කන්ධ ටික. ඒ කියන්නේ විපාක ස්කන්ධ ටික කියන එක. විපාක ස්කන්ධ ටික මත ආශ්‍රව උපාදාන ටික පවතිනවා නම් අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම ඒ සියල්ලම පංච උපාදාන ස්කන්ධය කියන සංග්‍රහයට යනවා. ඒ සියල්ලම පංච උපාදාන ස්කන්ධ උපාදානස්කන්ධය කියන සංග්‍රහයට යනවා. එනිසා ඔහු පංච උපාදානස්කන්ධයක්ම පරිහරණය කරනවා. එනිසා දුකම පරිහරණය කරනවා. විපාක ස්කන්ධ ටිකයි කියන එක කියලා බෙහෙදයක් ඇත්තේ නැහැ. එතන දුක්ඛාරය සත්‍ය නැහැ කියන්න බෑ. එනිසා ඒකත් දුක්ඛාරය සත්‍යයටමයි තියෙන්නේ. ඇයි? ඒක සංකත භවෙන් යුක්තයි. ආශ්‍රෝපාදානයෙන් ඇසුරන උපාදානස්කන්ධය කියන සංග්‍රහයට යනවා. එනිසා විපාක ස්කන්ධ ටිකත් ඒ මට්ටමටම යනවා. කෙනෙකුට ආශ්‍රෝපාදාන නැති වුණොත් ආශ්‍රෝපාදාන කියන ටික දුරු වුණොත් ආශ්‍රෝපාදාන ටික දුරු වුණ කෙනාට නැවත ආශ්‍රෝපාදානයන්ගෙන් ඒ ටික අසුරු කරනවා කියන එක කියන්න සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා ආශ්‍රෝපාදාන ටික දුරු කරගන්න මනසක් තියෙන කෙනා ස්කන්ධ පරිහරණයක් කරනවා. ඒ ලෝකෝත්තර මට්ටමින් යෙදෙන නුවණ යෙදෙන තැනදී ඒ ලෝකෝත්තර මට්ටමේ ස්කන්ධ ටික ගැන කතා කරන්නේ නැහැ. දුක්ඛාරය සත්‍ය සංකත දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි කියන එක ඇතුලේ කතා කරන්නේ නැහැ. ඒවලට කියනවා සත්‍ය විනිර්මුක්තක ධර්ම කියලා. සත්‍යෙන් සත්‍ය කියන මේ සංසාර වටේට ඇතුළත් වෙන මේ චක්‍රය ඇතුලේ තියෙන දේවල් මේ ඒ සත්‍ය විනිර්මුක්තක ධර්ම හැටියට ඒ ධර්ම හඳුන්වනු ලබනවා. එතකොට ඒ නිසා දුක්ඛාරය සත්‍ය පිළිබඳව අපි හඳුනා ගන්නකොට අපිට හඳුනා ගන්නට වෙන්නේ අර පංච උපාදානස්කන්ධය තමයි දුක්ඛාරය සත්‍ය. හැබැයි පංච උපාදානස්කන්ධය කියන එක ඇතුළත යෙදෙනවා සම්පූර්ණම විපාක ස්කන්ධ ටිකක් ඒ වගේම කර්ම වශයෙන් සකස් කරගන්න ස්කන්ධ ටිකත් පංච උපාදානස්කන්ධය කියන එක ඇතුළතම යෙදෙනවා. ඒ හින්දා ඒක ඒ විදිහට හරියටම තේරුම් ගැනීම අවශ්‍යයි. අර ප්‍රශ්නයක් අපිට ඇති වෙන්නේ විපාක ස්කන්ධ ටික පංච උපාදානස්කන්ධේ නෙමෙයි ටික ස්කන්ධ ටික පමණයි පංච උපාදානස්කන්ධය කියලා කියනකොට කර්ම මට්ටම විතරයි. ඒකට පංච උපාදානස්කන්ධය තමයි දුක්ඛාර සත්‍යයට ඇතුළත් කරන්නේ. එහෙනම් මේ ටික දුක්ඛාර සත්‍යයට නැති වෙයිද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නෑ ඒ සියල්ලම පංච උපාදානස්කන්ධය තමයි. ඒ සියල්ලම උපදින්නේ සංකත සංකතව ප්‍රත්‍යයෙන් සකස් වෙන හේතු නිසා සකස් වෙන දේවල්. ඒ සියල්ලම සංකත ලක්ෂණයෙන් යුක්තයි. ඒ නිසා ඒ සංකත දුක්ඛ ලක්ෂණය එතන පනවනවා. ඒ නිසා ඒ සියල්ලම දුක්ඛාර සත්‍යෙහිලා සංග්‍රහ කරනවා. ඒක එතන සංග්‍රහ වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අපිට ඊළඟ ප්‍රශ්නය හැටියට යමු වෙලා තියෙනවා. එදිනදා ජීවිත ක්‍රියාකාරකම් වලදී කායගත සතිය භාවිත කිරීමට නිතර උත්සාහ උත්සාහවත් වෙනවා. එවන් අවස්ථාවලදී සිත බාහිර අරමුණු වලින් තොරව පවතිනවා. සිතේ නිර්වල් බවක් දැනෙනවා. මේ ක්‍රියාවලියෙන් ඊට අමතරව තවත් ප්‍රතිලාභ තියෙද කියන එක පැහැදිලි කර දෙන්නට කියලා. එතකොට මේ කායගත සතියට අපි හඳුන්වනවා මේ සාත සහගතා කියලා. සාත සහගත. සාත සහගතයි කියලා කියන්නේ සැප සහගතයි කියන එක. මුලින්ම වඩන්න පටන් ගන්න කෙනෙකුට ඒක ටිකක් අසීරු දෙයක් බවට පත් වෙන්න වැටහෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි වඩාත්ම හිත කායගත සතියකට අනුව පුරුදු පුහුණු කරන කෙනෙකුට ඒ කායගත සතියට අනුව සිහි වඩනකොට ඒක ඊටාම සාත සහගත සැප සහගත දෙයක් බවට පත් වෙනවා. ඒකට බාහිර අරමුණු වලට මේ හිත යන්නේ නැහැ. ඒ වගේම සිත निराවුල් කියලා දැනෙනවා කියන එක වගේම ඒක ලැබෙන ප්‍රතිලාභ තමයි ලෝකයා දුක උපද්ද ගන්න තැන්වල දුකටපත් නොවී ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ලෝකයා සංඥා විපරීත භාවය නිසා සතුට උපද්ද ගන්න තැන්වල ඒ වගේ ලාමක සතුටකටපත් නොවි නුවණින් බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. හරියට උස් තැනකට ගිහිල්ලා පල්ලෙහා ඉන්න පුද්ගලයන් දිහා බලනවා වගේ අර පබ්බතට්ටෝ භූමට්ටේ දීරෝ බාලේ අවික්කති කියලා කියනවානේ. එතකොට පර්වතයක් උඩට ගියාට පස්සේ බිම ඇසුරු කරගෙන ඉන්න ඒ අනිත් අයව දකිනවා වගේ දීරෝ බාලයේ අවක්කති නුවණැති කෙනා බාල පුද්ගලයන් පිළිබඳව දකිනවා කියලා. ඒකට සංඥා විපරීත භාවය. සතිපට්ඨානේ කාය කායනුපස්සනාවක් ඇතුලේ වනාව සිහිය පවත්වන කෙනෙකුට පේනවා මෙච්චර අසුබ කොටස් ටිකක් අසුබ ධර්මයන් මේ සුබ සංඥාවෙන් ඇසුරු කරන නිසා මිනිස්සු කොච්චර මේක සුබයි කියලා අල්ලගෙන ඉන්නවද එයාට සාමාන්‍ය මට්ටමේ මේ ගැඹුරු විපස්සනාවකට යන මට්ටමකදී නෙමෙයි සාමාන්‍ය මට්ටමකදීම දකින්න පුළුවන්කම තියෙන මේ සංඥා විපරීත භාවය කියන එක. ඒ කියන්නේ ඕනම අසුචි ගොඩකට මේ සුබ සංඥාව පැවැත්ුණාට පස්සේ මේක සුබයි මේක මම මේක මගේ අය මේ දේවල් නේද කියලා අපි හිතාගෙන අල්ලගෙන ඉනවා. අන්න ඒක අපිට දකින්න පුළුවන්කම තියෙන. ඒකට ලෝකයා ඒකට වටිනකමක් දීලා ඒ මත ජීවත් වෙනකොට, ඒ මත හැප්පෙනකොට, ඒ මත වැටෙනකොට, ඒ මත කර්ම කෙලෙස් රැස් කරගන්නකොට, ඒ මත කර්ම කෙලෙස් රැස් කරගන්නේ නැතුව, ඒ මත වැටෙන්නේ නැතුව අපිට ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒකත් ඒකෙන් ලැබෙන ප්‍රතිලාභයක්. අපේ හිතේ එතන පිහිටා සිටිනවා, නිර්වල් බවක් දැනනවා කියන එක වගේම අපිට එතන කර්ම කෙලෙස් ලෝකයට අනුරූපීව සකස් කරගන්නේ නැතුව ඉන්න ලැබෙන මනා ප්‍රතිලාභයක් තමයි ඒකත්. ඒ වගේම අපිට තවදුරටත් ඒක ඉදිරියට අරගෙන යනකොට අපිට මේ විපස්සනා වශයෙන් මානසිකාර්යය කරන තැන දක්වා මේක දියුණු කරගෙන යනකොට අපිට පුළුවන්කම තියෙනවා මේ ලෝකයේ යථා ස්වභාවය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඒ තුළ ඇති කරගන්නට. එතකොට අපිට ලෝකේ රූපාදී ධර්මයන් සත්පුද්ගල සංඥාවෙන් අරගෙන අවිද්‍යාව මත යම්බඳු ආකාරයකට කර්ම රැස් කරගත්තා නම් කර්ම සකස් කරගන්නවා නම් ඒ කර්ම සකස් කරගන්න තැනක තියෙන નિરර්ථක භාවය පිළිබඳව තේරුම් අරගෙන එතන තියෙන ඇත්ත යථාර්ථය පිළිබඳව තේරුම් අරගෙන ටිකෙන් ටික කර්මක්ෂයගාමී ප්‍රතිපදාවක් තුළ වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි අපිට ලබන්න පුළුවන් ඉහළම ප්‍රතිලාභය. මේ ජීවිතයේ කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම ප්‍රතිලාභය. මේ සංසාර ප්‍රවර්තනය සසර පැවැත්මට හේතු වෙන මේ චක්‍රය සිඳලා ඒකෙන් ඉවත් වෙන එක. ඒ කියන්නේ කර්ම කෙලෙස් වශයෙන් අපි මේ ස්කන්ධ ටික ඇසුරු කරනවා කියන එක එතෙන්ට තණ්හා කරගෙන තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් යනවා කියන එක නතර කරන්න පුළුවන් නම් යම් තැනක. ඒක තමයි අපි කරන ප්‍රධානම දේ ප්‍රධානම ප්‍රතිලාභය තමයි ඒක. ඉතින් අපි ටිකෙන් ටික කායानुපස්සනාව තුළ හිත වඩනවා කියලා කියන්නේ මොකක්ද? කායන පස්සනාව තුළ ටිකෙන් ටික හිත වඩනවා කියලා කියන්නේ අපි ටිකෙන් ටික ටිකෙන් ටික එතනට සමීප වෙනවා කියන එක. අපි එතනට ටිකෙන් ටික ටිකෙන් ටික අපි ලං වෙනවා කියන එක. ඒ ඒ කර්මක්ෂයගාමී ප්‍රතිපදාව තුළ අපිට මේ ජීවිතේදීම නිවෙන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම් ප්‍රතිලාභයක් වෙ නැත්තේ නැහැ. ඉතින් ඒක කායගත සතිය කියන එක ලෝකේ සත්පුද්ගල භාවය දුරු කරගන්නට, ලෝක සංඥාවන් ඉවත් කරගන්නට, සමාධිය උපදව ගන්නට අපිට තියෙන ක්‍රමවේදයක් බවට පත් වෙනවා. ඒක සැපවත්ව Tamanට අත්විඳින්මින් වඩන්න පුළුවන්කම තියෙන දෙයක් කායන පස්සනාව කියන එක කායගත සතිය කියන එක ඒ නිසා නිතර නිතර කායගත සතියෙහි සිත පුරුදු කරන්න එතකොට අපිට පීඩාකාරී ලෝක ලෝකයට අනුරූපී යන නිමිති යටපත් කරලා අපිට පුළුවන්කම තියෙනවා කායගත සතිය තුළම වාසය කරන්නට එකෙන් හිත බැහැරකට යන්නේ නැති වෙන විදිහට ඒක තමයි අපිට කායනුපස්සනාව ඇතුලේ වඩාත්ම ලබන්නට පුළුවන් වඩාත්ම උපදව ගන්නට පුළුවන් ප්‍රතිලාභයක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්නයක් යොමු වෙනවා ආයතන පබ්බේදී බාහිර ආයතන හයෙන් මුල් පහටම හේතු වන්නේ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන ටික. එතකොට ධම්මායතනයට හේතු වන්නේ චක්කු විඥානාදී විඥාන 6. ධම්මායතනයේට නාම රූපත් හේතු වෙනවාද කියන එක පිළිබඳව පැහැදිලි කර දෙන්නට කියලා. එතකොට අපි දන්නවා දැන් ඇහැ උපදින්නේ රූපේ උපදින්නේ අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියන මේ ලක්ෂණයන් මුල් කරගෙන තමයි රූපාදී ධර්මය උපදින්නේ. එතකොට මන ආයතනය කියලා කියනකොට ඒක විඥාණයම තමයි. විඥානස්කන්ධයන මන ආයතනය කියනකොට විඥානස්කන්ධය කියන එකට උපදින්නේ මොනවාද? නාම ධර්මය. ඒ කියන්නේ නාම ධර්මයනෝ රූප ධර්මයනෝ. වේදනා සංඥා සංස්කාර කියන නාම ධර්මයන් සහ රූපේ කියන නාම රූප ධර්මයන්. අවිද්‍යා කර්ම තණ්හා සහ නාම රූප කියන මේ දෙකම මුල් කරගෙන තමයි විඥානය කියන එක උපදින්නේ. ආයතන විදිහට ගත්තාම ධම්මායතනය කියන තැන අයිති වෙන්නේ මොකටද? ධම්මායතනය කියන තැන ගොඩනගන්නේ අර වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ටිකම ඇතුළත් කරගෙන තමයි එතනදී කතා කරන්නේ. ඒ ඔක්කොම උපදින්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින දේවල්. එනිසා එතනදී ධම්මායතනය කියන එකට මුල් වෙන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ස්පර්ශ කියන දේ තමයි එතනදී ධම්මායතනයට මුල් වෙන්නේ. මොකද යම්කිසි සිතක් උපදිනකොට අපි දන්නේ හිත උපදින තැනක ආරම්මන විදිහට රූපයත් ඒ වගේම චෛතසික ආදී අනෙක් ධර්ම ධර්ම සමූහයකුත් එතන උපකාර කරනවා. වේදනාවෙන් එක චෛතසික ධර්මයක් විතරයි. සංඥාව කියලා කියන්නේ එක චෛතසික ධර්මයක් විතරයි. හැබැයි වේදනා සංඥා දෙක හැරුණකොට තව බොහෝ චෛතසික ධර්මයන් විවිධ කෘත්‍ය සම්පාදනය කරමින් ඒ සිතෙහි පැවැත්මට උපකාර කරමින් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙමින් ඒ සිත තුළ පවතිනවා. අන්න ඒ සියල්ලම ධම්මායතනය හැටියට තමයි සංග්‍රහ වෙන්නේ. ඒ සියල්ලම ධර්මයන් හැටියට පෙන්වන්නේ. එතකොට ඒව උපදින්න හේතුව මොකක්ද? ඒ උපදින්න හේතුව තමයි ස්පර්ශය කියන ප්‍රධාන හේතුව. ඒක තමයි වර්තමාන ප්‍රත්‍ය ස්පර්ශය කියන දේ. නිසා අවිද්‍යා කර්ම තණ්හා සහ ස්පර්ශය කියන දේ මූලික කරගෙන තමයි ධම්මායතනය කියන දේ උපදින්නේ. විඥානය උපදින්නේ නාම රූප කියන මේ දෙකම මුල් කරගෙන අර වේදනා සංඥා සංඛාර කියන දේත් ඒ වගේම ඒ රූපයක් මුල් කරගෙන තමයි විඥානනය කියන දේ පවතින්නේ. එතකොට ධම්මායතනය කියලා කියනකොට මෙතනදී මේ සංස්කාර ස්කන්ධය කියන එක තමයි මෙතනදී විග්‍රහ වෙන්නේ. ස්කන්ධ වශයෙන් ගත්තොත් සංස්කාර ස්කන්ධය. ආයතන විදිහට ගත්තාම ධම්මායතනය කියලා අපි කතා කරනවා. ස්කන්ධ විභාගයට ගියාට පස්සේ මේකට කියනවා අපි සංස්කාර ස්කන්ධය කියලා. එතකොට සංස්කාර ස්කන්ධයේ උපදින්නට හේතුව හැටියට කතා කරන්නේ ස්පර්ශය කියන දේ. ස්පර්ශය මූලික කරගෙන අවිද්‍යාව, කර්මය, තණ්හාව සහ ස්පර්ශය. රූප ධර්මයන්ට නම් අවිද්‍යා, කර්ම, තණ්හා ආහාර. හැබැයි මෙතනදී ධම්මායතනය කියන එකට හේතු පිරික්සීමේදී පිරික්සන්නට තියෙන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා සහ ස්පර්ශ කියන දේ. එතකොට රූපය මෙතනදී නාම රූපය කියන එක පෙන්වන්න බෑද කියලා අහනකොට නාම රූපය කියන රූපය මෙතනදී ග්‍රහණය කරන්නේ නැහැ. ආරම්මණය විජානනය කරන ලක්ෂණය නිසා. ඒ කියන්නේ දැනගන්න ගතිය තියෙන නිසා විඥාණයට හේතුව හැටියට අර රූපය දක්වනවා. හැබැයි ඒක සංස්කාරය කියන තැනට ප්‍රධාන කරන්නේ නැහැ නාම රූප කියන මේ දෙක නිසාම තියනවා කියන එක. එතනදී දක්වන්නේ ස්පර්ශය කියන දේ මූලික කරගෙන තමයි දක්වන්නේ. එතකොට ඒ සංස්කාරයේහි පැවැත්ම නැත්නම් ධම්මායතනයේහි පැවැත්මට උපකාර කරනු ලබන්නේ එහි උපදනා මේ ස්පර්ශය කියන ධර්මයමයි. ඒ ආයතන වශයෙන් හේතු පිරික්සීමේදී අවිද්‍යා කර්ම තණ්හා සහ ස්පර්ශයන් කියන තැනින් ධම්මායතනයට හේතු පිරික්සා බලන්නට හේතු විමසන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙනවා ස්කන්ධවලට ඇති තණ්හාව දුරු කළ හැක්කේ කෙසේදයි පැහැදිලි කර දෙන්නට කියලා. ස්කන්ධවලට තියෙන සංහාව දුරු කරනවා කියන තැනදී දැන් අපිට සාමාන්‍යයෙන් දැනෙන තණ්හාව දුරු කරන එක පහසුයිනේ. අපිට තේරෙනවා ඒක අපි දේවල් වලට වස්තු වලට මේ තියෙන ඒවට ආසයි කැමති කියන එක. ඒ නිසා ඒක ඒකට ප්‍රතිවිරුද්ධ චේතනාවක් උපද්දගෙන අපිට ඒක යටපත් කරන්න පහසුවක් තියෙනවා. හැබැයි ස්කන්ධ ටිකකට ඒ හැම තැනකම යෙදෙන ස්කන්ධ ටිකකට තණ්හා කරනවා කියන එක අපිට ඒක දුරු කරනවා කියන එක පහසු නෑ. ඇයි ඒ අපිට ඒක හඳුනා ගැනීම අපහසු වෙන්නේ. නිකාන්ති තණ්හා කියන එක, නිකාන්ති ක්ෂණයේ හියදෙන තණ්හාව කියන එක ඒ විදිහට අපි අල්ලනවා, ඇසුරු කරනවා කියන එක ඒක කරන්න පහසු දෙයක් නෙමෙයි. ඒ නිසා නිකාන්ති තණ්හා කියන එක ඊටාම සියුම් අපි තේරුම් ගන්න තියෙන දෙයක්. නිකාන්ති ක්ෂණයේ හියදෙන්නා වූ මේ තණ්හාව කියන එක. ඉතින් නිකාන්ති තණ්හා කියන එක නිකාන්ති ක්ෂණයේ හියදෙන තණ්හාව අපිට දුරු කරගන්නට නම් අපි කරන්නට ඕන දේ තමයි ඒ ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය පිළිබඳව ඇත්තම පවත්නා ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීම. ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නා කම නිසා තමයි අපිට ස්කන්ධ ටික මත තණ්හාව පවතින්නේ. දැන් අපිට ওই තණ්හාව අයින් කරන්න බෑ. ওই ස්කන්ධ ටික නැති කරන්නේ නැතුව. එනිසා අපි ස්කන්ධ ටික නැති කරන්න ඕනේ. ස්කන්ධ ටික නැති කරන්න ඕනේ කියන එකෙන් අදහස් කළේ ওই ස්කන්ධ ඔක්කොම අපිට දැන් මේ මොහොතේ උපදින්න නැතුව තියාගන්න පුළුවන් කියන එක නෙමෙයි. ওই ස්කන්ධයන්ගේ හටගෙන නිරුද්ධ වෙන Nirodhaය දැකීම සඳහා උත්සාහවත් වෙන්න ඕනේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව. මේකෙදි කරන්නේ අපි හේතු දුරු කරන එකනේ. අපි යම් හේතුවක් නිසා නම් තණ්හාව උපදින්නේ සහ පවතින්නේ ඒ තණ්හාව උපදින්න සහ පවතින්න තියෙන භූමිය ඉවත් කිරීම තුළ ඒ ස්කන්ධ ටික මත උපදින තණ්හාවට පිහිටා සිටින්න තනක් නැති කරන එක තමයි මෙතනදී सिद्ध කරන්නේ. එහෙනම් ඔබට ස්කන්ධ ටිකට කෙරෙන තණ්හාව දුරු කරගන්නට අවශ්‍ය නම් ස්කන්ධයන්ගේ Nirodhaය සාක්ෂාත් කිරීම කියන එක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් වෙනවා. එහෙනම් අපිට ඒ ස්කන්ධ ධර්මයන්ගේ හටගෙන ඉතුරු නැතුව Nirodhaයටපත් වෙන බව පිළිබඳව සම්මර්ෂණය කිරීම ආරම්භ කරන්නට ඕනේ. අපි අනිත්‍ය සංඥාව තුළ පාවිච්චි කරන්නේ ඒකනේ. අනිත්‍ය සංඥාව ඇතුළේ පාවිච්චි කරන්නේ ඒක. එතකොට ඒ නිසා තමයි අනිත්‍ය අනිත්‍ය සංඥා වගේ සූත්‍රවලදී දක්වන්නේ සබ්බං උපරාගම් පරියාදීති සබ්බං අරූපරාගම් පරියාදීති සබ්බං භවරාගම් පරියාදීති කියලා. එතකොට සිල් කාම රාගය දුරු කරනවා, රූප රාගය දුරු කරනවා, ඒ වගේම සිල් භව රාගය දුරු කරන්නට හේතුවක් බවට පත් වෙනවා. ඒ ඒ තැන්වල හටගන්න ස්කන්ධයන්ට යෙදෙන තණ්හාව කියන එක දුරු කරන්නට ප්‍රධාන වශයෙන්ම හේතුවක් බවට පත් වෙනවා මේ ස්කන්ධයන්ගේ හටගෙන නිරුද්ධ වන ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීම. ඉතින් ස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවය පිළිබඳව ස්කන්ධයන්ගේ අනිත්‍ය ලක්ෂණය පිළිබඳව අත්දකින්නට ස්කන්ධයන්ගේ අනිත්‍ය පිළිබඳව තවදුරටත් නුවණින් සම්මර්ෂණය කරන්නට තරම් අපි උත්සාහවත් වන්නට අවශ්‍යයි. අන්න ඒක තමයි අපිට ස්කන්ධයන්ට තියෙන තණ්හාව දුරු කරගන්න තියෙන ක්‍රමය. ඒක අපිට සාමාන්‍ය මට්ටමේ යෙදෙන එදිනදා ජීවිතය ඇතුලේ භාවිත වෙන තණ්හාව දුරු කරනවා කියන එක තරම්ම සරල දෙයක් නෙමෙයි. ඒ හින්දා අපිට එතන සම්පූර්ණයෙන්ම ප්‍රඥාවෙන්ම නුවණින්ම තමයි ඒ තණ්හාවට තියෙන භූමිය ඉවත් කරනවා කියන දේ सिद्ध කරන්නට තියෙන්නේ. ඒකෙදි කරන්නේ ප්‍රඥාව අවදි කිරීම, විද්‍යාව පහළ කර ගැනීමක්. එහෙනම් ස්කන්ධයන්ගේ හටගෙන ස්කන්ධයන්ගේ නිරුද්ධ වන ස්වභාවය පිළිබඳව ඒ ලක්ෂණය පිළිබඳව නැවත නැවත ඔබ පෙන්වා දීම සිද්ධ කරන්නට ඕනේ. ඔබ නුවණින් නැවත නැවත ඒ පෙන්වා දෙනවා නම් ඒමත් ඔබ මානසිකාර්යය පවත්නවා නම් ඔබට පුළුවන්කම තියෙනවා ස්කන්ධයන් පිළිබඳව තියෙන තණ්හාව ඉවත් කරන්නට. එතකොට ඇත්තෙම ස්කන්ධයන් මත තියෙන තණ්හාව ඉවත් කරනවා කියලා අපි මේකෙදී භාවිත කළාට අපි කරලා තියෙන්නේ තණ්හාව ඉවත් කිරීම නෙමෙයි ස්කන්ධයන් පිළිබඳව අපිට තියෙන වැරදි දෘෂ්ටි ඉවත් කිරීම. ඒකට අපි කියනවා අවිද්‍යා ප්‍රහාණය කියලා. අවිද්‍යාව ප්‍රහාණය තුළ කර්මය ප්‍රහාණය වෙනවා. කර්මය ප්‍රහාණය වෙනකොට අපිට තණ්හාවට භූමියක් නැතිවීම නිසා තණ්හාව ප්‍රහාණය වෙලා තියෙනවා. පටිච්චසමුප්පාද චක්‍රය පිළිබඳව කතා කරනකොට අවිද්‍යාවයත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධයෙන් වර්තමාන වූ ඒ සංස්කාර ධර්මයන්ගේ නිරෝධය සිද්ධ වෙනවා. සංස්කාර ධර්මයන්ගේ Nirodhayen ඒ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනාදී ධර්මයන්ගේ අනුපාද ස්වභාවයකටපත් වීම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේ අනුපාද ස්වභාවය එතන තියෙනවා නම් ආපහු තණ්හා උපාදාන භව ජාති ජරා මරණයන්ගේ පැවැත්මක් එතන ඇත්තේ නැහැ. ඒ වගේම වර්තමාන අවිද්‍යා සංස්කාර දෙක නිරුද්ධ වෙනකොට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක පංචකයෙහි විපාක ධර්මයන්ගේ ඒ කියන්නේ අපි කිව්ව මේ ස්කන්ධ ටිකේ විපාක ස්කන්ධ ටිකේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව වර්තමානයේ අවබෝධ කර ගැනීම නිසා තණ්හාවට පැවැත්මක් නැහැ. තණ්හාව නැත්නම් එතන උපාදානයට පැවැත්මක් නැහැ. උපාදානයට පැවැත්මක් නැති වෙනකොට භවයට පැවැත්මක් නැහැ. භවයට පැවැත්මක් නැති වෙනකොට ජරා මරණ ආදී දුකට එතන පැවැත්මක් නැහැ. එතකොට මෙන්න මේ ආකාරයට පින්නතුනේ අපිට පුළුවන්කම ලැබෙනවා ඒකේ තන සිද්ධවන ක්‍රියාවලිය පිළිබඳව අවබෝධ කරගැනීම. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ Nirodhයට හිත තැබීම තුළ තණ්හාවේ පැවැත්මට ස්කන්ධයක් ඇසුරු නොවන තැනකට පත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ මේ ක්ෂේත්‍රය නැති කරනවා. වස්තුව නැති කරනවා. භූමිය නැති කරනවා. පිහිටා සිටින්නට තැනක් නැති කරනවා. පිහිටා සිටින්න තැනක් තිබ්බොත් ස්කන්ධ තණ්හාව නැමැති මේ ආලෝකය පතිත වෙන්න තැනක් තිබුණොත් තමයි ඒ මත පතිත වෙලා වැඩෙන්නේ ප්‍රකට වෙන්නේ. හැබැයි අපි ඒ තන නැති කරනවා. ඒ භූමිය නැති කරලා දානවා. ඒ භූමිය නැති කිරීම ඇතුළේ ඒක පතිත වෙන්න තැනක් නැතුව යනවා. එහෙම වුණාම ඒකේ පේන්නේ නැහැ, පෙනීමක් නැහැ. තණ්හාවේ පණවන්න දෙයක් නැහැ. ඇයි ඒක වෘද්ධියටපත් වෙන්න භූමියක් නැති නිසා. එහෙනම් අපි ස්කන්ධවලට තියෙන තණ්හාව නැති කරන්න කියලා අපි කරන්නේ මොකද්ද? ස්කන්ධ ටිකකට තියෙන තණ්හාව නැති කරන්න කියලා අපි කරන්නේ තණ්හාව විතරක් ගලවලා අයින් කරන එක නෙමෙයි. ස්කන්ධයන්ගේ යථා ස්වභාවය පෙන්වා දෙනවා. භූතමිදන්ති සාරිපුත්ත පස්සතහති කියලා බුත් භාග්‍යතුන් වහන්සේ මේ භූතේ භූතය හැටියට දකින්නවාද කියන්නේ. එතකොට මේ හේතු නිසා හටගත්ත හේතු නැති වෙනකොට නැති වෙන මේ ක්‍රියාවලිය පිළිබඳව මේ ධර්මයේ පිළිබඳව අවබෝධ කර ගැනීම ඇතුලේ සම්පූර්ණයෙන් මෙයාට නුවණක් තියෙනවා ඒ ධර්මයට අනුරූපීව යන කෙලෙස්යක හට ගැනීමට තියෙන ඉඩ නැති කිරීම කියන එක. ඒ කියන්නේ තණ්හා වශයෙන් ඇසුරු කරන්න ඉඩක් නැති කරනවා කියන දේ සිද්ධ වෙනවා. ඒක තමයි ස්කන්ධයන්ට තියෙන තණ්හාව දුරු කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා ධර්මතාවයක් යන කුමක්දයි පැහැදිලි කරගන්න පැහැදිලි කරලා දෙන්නට කියලා. ධර්ම සහ ධර්මතා කියලා කොටස් දෙකක් තියෙනවා. ධර්මතාවයක් කියනකොට ඒක නියත වශයෙන් සිදුවන යම්කිසි සිදුවීමක් ක්‍රියාවලියක් හැටියට අපිට හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒවන් ධම්මතා, ධම්ම න්‍යාමතා කියලා කියන්නේ. එතකොට ඒක එහෙම එහෙම ධර්මතාවයක්. එහෙම ධර්ම ස්ථිතියක් තියෙනවා. එහෙම එහෙම පැවැත්මක් තියෙනවා. ඒක ධර්මය නෙමෙයි. ධර්මය කියලා කියන්නේ පවත්නා ස්වභාවය, ඒබඳු ලක්ෂණය, ඒබඳු විදිහට विद्यमान වන දේ. හැබැයි ධර්මතාවයක් කියලා කියන්නේ ඒක ඒක එහෙම පවත්නා ආකාරයක්. ඒක එහෙම තමයි වෙන්නේ. ඒ ක්‍රියාවලිය වෙන ආකාරයකටපත් වෙන්නේ නැහැ. ඒවත් අපි කියන ධර්මතාවය කියලා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම එකවර ලෞත් බුදුරජාණන් වහන්සේලා දෙනමක් ලෝකයේහි පහළ වෙන්නේ නැහැ. එතකොට මේක ධර්මතාවයක් ලෝකේ. එහෙම ස්වභාවයක්, එහෙම සිද්ධියක් තියෙනවා. එතකොට ඒක ධර්මතාවයක්. අනිත්‍යතාවයේ ධර්මතාවයක්. අපිට ඒක ධර්මතා හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ධර්ම හැටියට රූප ධර්මය, කුසල ධර්ම, අකුසල ධර්ම, අව්‍යාකෘත ධර්ම. එතකොට චිත්තය ධර්මයක්, චෛතසිකයන් ධර්මයන්, රූපාදී දේවල් ධර්මයන්, එතකොට සංකත ධර්ම අසංකත ධර්ම මේ ඔක්කොම ධර්ම හැටියට තමයි හඳුන්වන්නේ. එතකොට ධර්මතාවයන් කියනකොට අර ධර්ම නෙමෙයි ධර්මතාවයන් කියලා කියන්නේ. ධර්මතාවයන් කියනකොට අර විදිහට නිශ්චිත වශයෙන් සිදුවන සිදුවීම් සිද්ධීන් අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා ධර්මතාවයන් කියලා. එතකොට මේ විදිහට අපිට ධර්ම සහ ධර්මතා කියලා කියන්නේ කොටස් දෙකක් ලෙස හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. හොඳයි එහෙනම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදීත් සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්තලා වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඒ වගේම